තෙරුවන් සරණයි. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ මිනිමලිසම් අල්පේච්ඡ සරල ජීවිතයක් ගෙවන්න කැමති කෙනෙක් ඒ ජීවිතේ ළඟා කරගන්න තමන් අනුගමනය කරන්න ඕනේ මොන වගේ කරුණුද මොන වගේ පියවරවල්ද අනුගමනය කරන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ මේ සරල ජීවිතේ ගන්න නම් කොහොමද අපි එතෙන්ට යන්නේ අපි කතා කරන්නේ ඒ ගැන ඒකට උදව් වෙන කරුණු කීපයක් කතා කරනවා ඉතින් ඊට කලින් පුංචි මතක් කිරීමක් කරනවා අපි මේ වීඩියෝ එක අරන් එන්නේ කාලයකට පස්සේ ඒ ඒ මම channel එකේ නැති කාලේ ඊමේල් කරපු අයට නැවත අවස්ථාව තියෙනවා ඊමේල් කරන්න. තමන්ට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හැබැයි කලින් වගේ දුක් ගැනවිලි අහන ගතිය අහන්න ඒවට ඉඩ දෙන ගතිය අඩු වෙයි. පුළුවන් තරම් මුල් තැන දෙන්න තමන්ගේ භවනා අත්දැකීම් ඉදිරිපත් කරන්න. ඒ සම්බන්ධව ඒ සම්බන්ධව පිළිතුරු දෙනවා මම අනිවාර්යෙන්. එහෙම නැත්තුව මේ ජීවිතේ තියෙන අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ කතා කරන එකට මම ඉඩක් දෙන්නේ නැහැ. මොකද ඒවට ඇත්තටම උත්තරේ තියෙන්නේ ප්‍රායෝගික පුහුණුවෙන් විතරයි. ඉතින් ඒ නිසා අර පැත්තට තමයි මුල් තැන දෙන්නේ ඊමේල් සහ WhatsApp හරහා. ඊළඟ එක channel එකෙන් උනත් නිතර නිතර ළඟ ළඟ වීඩියෝස් ගෙනෙන්න මට බලාපොරොත්තුවක් නැහැ. ඉතින් එහෙනම් අපි කතා කරමු කොහොමද මේ මිනිමලිස්ට් කෙනෙක් වෙන්නේ? මොකද්ද කරන්න ඕනි එකට? ඉස්සෙල්ලම තේරුම් ගන්න අද ලෝකේ හැම රටකම වගේ ලෝකේ පුරාම ඉන්න මිනිස්සු බොහෝ දෙනෙක් කාර්යබහුල නාගරික සංකර ජීවිතයෙන් අයින් වෙලා නිදහස් සාමකාමී ගම්බද ජීවිතවලට යොමු වෙමින් ඉන්නවා. ඒක නිකන් දැන් රැල්ලක් වගේ වෙලා ඉතින් මොකද ඒගොල්ලන්ට තේරිලා තියෙනවා අර පිස්සුවෙන් වගේ අසීමාන්තිකව භෞතික දේවල් පස්සෙම විතරක් දුවලා සැනසීම හොයපු මිනිසුන්ට තේරිලා තියෙනවා ටික ටික තමන් කරපු මෝඩකම. ඉතින් ජීවත් වෙන්න ඕනි හරිම විදිය මේකයි කියලා අපිට කාටවත් බලපෑම් කරන්න බෑ. මොකද එහෙම හරිම විදිය කියලා එකක් ඇත්තටම මේ ලෝකේ නැහැ. එකිනෙකාගේ මානසික මට්ටම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. Tamanට ගැළපෙන හොඳම ක්‍රමය මොකක්ද කියලා තීරණය වෙන්නේ කෙනෙකාගේ මයින්ඩ් සෙට් එක අනුව. මොකද මේ ලෝකේ එකම විදිය මානසික මට්ටමක් තියෙන දෙන්නෙක්වත් නැහෙනේ. ඒ නිසා ඒක ඒක තම තමන් ඒක තීරණය කරගන්න ඕනේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වුණත් මේ අල්පේච්ච ජීවිතයක් ගැන කතා කරාට අපිට ඒ ගැන බලපෑමක් කරලා නැහැ කොතනකවත් භාග්‍යවතුන් වහන්සේ. ඉතින් තම තමන්ම තමයි තමන්ට සැනසීම ගේන ගැළපෙනම විදිය මොකක්ද කියලා හොයාගන්න ඕනේ. ඒ නිසා තමයි අද ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගෙන් ගොඩ දෙනෙක් මේ විවිධ විදිහේ ක්‍රම හොයන්න පුරුදු වෙලා තියෙන්නේ පටන් අරන් තියෙන්නේ මේ සතුටින් ඉන්නේ. එක එක්කෙනා එක එක පාරවල් තමයි හොයන්නේ. ඒගොල්ලන්ට ඕනි වෙලා තියෙනවා මේ පුරුදු ජීවන රටාවෙන් වෙනස් ක්‍රම හොයන්න. ඒ හින්දා දැන් ලෝකේ ඉන්න අයගෙන් වැඩි දෙනෙක් මේ මිනිමලිස්ට් කෙනෙක් වෙන්න කැමැත්තෙන් ඒ ඒ ජීවිතය තෝරගෙන තියෙනවා. මොකද මේ ජීවිතේ සරලයි. එහෙම නැත්නම් නඩත්තු කිරීම අඩුයි. ඒ නිසා තමයි ඒගොල්ලෝ එහෙම ජීවිතයක් හොයන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ගෙවන ජීවිතයේ නඩත්තු කිරීම අඩුයි නම් නඩත්තුව අඩුයි නම් මේ ජීවිතේ සරලයි සරලයි නම් මේක සැහැල්ලුයි නිදහස්. ඉතින් නගරබද අයට සංකීර්ණ ජීවන රටාවකට පුරුදුණු අයට සල්ලිම ජීවිතය කරගත්තු අයට මේක ටිකක් කම්මැලිකාරී කිසිම රහක් නැති කිසිම ගැම්මක් නැති ජීවිතයක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් මේක විඳින අය දන්නවා මේකේ තියෙන සැනසීම. ඒ නිසා අපි අද කතා කරන්නේ එහෙම මේ මිනිමලිස්ට් කෙනෙක් වෙන්න කැමති කෙනෙක් මොන වගේ පියවරවලද අනුගමනය කරන්න ඕනේ තමන්ගේ ජීවිතේට එකතු කරගන්න ඕනි මොනවද කියන එක තමයි අපි අද කතා කරන්නේ. ඒ විදිහට තමන්ගේ ජීවිතයට එකතු කරගන්න තියෙන පළවෙනි එක තමයි එදිනදා ජීවිතයේ වැඩ පුළුවන් තරම් සරල කරගන්න එක. කොහොමද එතෙන්ට යන්නේ? තමන්ට කරන්න තියෙන වැඩ ටික අඩුයි නම් කාලය වැය කරන්න තියෙන්නේ අඩුවෙන්. එතකොට කරන්න තියෙන වැඩ ටික අඩු වෙන්න නම් තමන්ට තියෙන බඩු භාණ්ඩ ටික අඩු වෙන්න ඕනේ. අත්‍යවශ්‍ය අවශ්‍යතා විතරක් අත්‍යවශ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විතරක් තියෙන බඩු බාන ටික තියෙන්න ඕනේ. අනවශ්‍ය අවශ්‍යතා අඩු වෙන්න ඕනේ. අනවශ්‍ය අවශ්‍යතා අඩු වුනහම ඕනේ නැති බඩු බාණ්ඩ <clears throat> ඕනේ නැති දේවල් ටික අයින් කරන්න පුළුවන්. එතකොට කරන්න තියෙන වැඩ ටික අඩු වෙනවා. දේවල් අඩු වුනාම ඒවා පිරිසිදු කරන්න, ඒවා පරිස්සම් කරන්න, ඒවා තැම්පත් කරන්න, ඒවා කැඩුනම බිඳුනම නැවත හදන්න වෙන්නේ අඩුවෙන්. එතකොට ගොඩාක් අයට වර්තමානයේ මේක තමයි කරගන්න බැරි ප්‍රධාන කාරණයක්. මොකද මිනිස්සු දුවන්නේ ලෝකෙ දිහා බලාගෙනනේ රැල්ලට යන්නේ. සහ නිකමට බලන්න අපි බිලක් හදාගෙන මම මේ සරල උදාහරණයක් කියන්නේ. අපි මොකක් හරි ලිස්ට් එකක් හදාගෙන යනවා ටවුන් එකට මේ බඩු ටික ගන්න කියලා. අපි සුපර් මාකට් එකට හරි කඩේට හරි ගියාට පස්සේ ඇත්තටම අර ලිස්ට් එකේ තියෙනවා විතරමද ගන්නෙ නැත්නම් අර දැක්කහම දේවල් තියෙනවා දැක්කහම එවෙල එන මොකක් හරි හැඟීමකට අපි දේවල් වැඩිපුර ප්‍රමාණයක් ගන්නවා. අන්න ඒ මනස තමයි පාලනය කරන්න ඕනේ. අපිට මේ මනස පාලනය නෑ. අපිට දේවල් දැක්කහම නැති අවශ්‍යතාවත් එන්න ගන්නවා. එහෙම නෙමෙයි. අපිට ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක මේ දේවල් දකින්න කලින්ම, ඒ භාණ්ඩය දකින්න කලින්ම අවශ්‍යතාවය දැනලා තියෙන්න ඕනේ. ඒක තමයි වෙන්න නිති ඕක පැවිද්දන්ටත් විශේෂයෙන් වැදගත් මොකද මේ සමහර වෙලාවට අපිට මිනිසුන්ගෙන් දේවල් ලැබෙනවා පිරිකර වශයෙන් දේවල් මිනිසුන්ට කියලා ගෙන්න ගන්න පුළුවන් එතකොට බලන්න ඕනේ විශේෂයෙන් අපි හිතමු දෙයක් කියලා ගෙන්න ගන්න නම් අවශ්‍යතාවය තියෙන නිසානේ. නමුත් කවුරු හරි දෙයක් දුන්නාට පස්සේ අපි දන්නේ නැහැ එයාලා මොනවද දෙන්නේ. දුන්නට පස්සේ ඒක තියාගන්න ඕනි ඒක පාවිච්චි කරන්න ඕනි කියලා හිතනවා නම් පොඩ්ඩක් අවංකව නිහතමානීව අඩියට අඩියක් පස්සට තියලා බලන්නේ මේකේ අවශ්‍යතාවය මට කලින් දැනුණාද දැනිලා නැත්තම් මේ දීපු දේ දැක්කට පස්සේ මට එනවා නම් මේක තියාගන්න ඕනි පාවිච්චි කරන්න ඕනි කියලා ඒ කියන්නේ එතන ඇවිල්ලා තියෙන තණ්හාව එහෙම නැතිනම් එයාට කලින්ම තේරෙන්න ඕනි මේක ඕනිද නැද්ද කියන එක ඕනේ නැහැ කියන ඕනේ නැතුව තිබිලා ඒක දැක්කට පස්සේ ආවා කියන්නේ ඒක ගිහිල්ලා කෙලෙස් එකට යටවලා. ඉතින් මේක ගිහියන්ට අතිශයින්ම තියෙනවා. ඒගොල්ලන්ට තේරෙන්නේ අවශ්‍ය දේ ගන්න. ඒගොල්ලෝ අර එකක් අර තණ්හාවට යට වෙනවා. අනික තමයි ලෝකෙ දිහා බලාගෙන තමයි ජීවත් වෙන්නේ. එහා ගෙදර මිනිස්සු එකක් ගෙනවා නම් අපිත් ගේන්න ඕනේ. අන්න එහෙම එකක් තියෙන්නේ. ඉතින් මේක මේ ක්වොලිටි එක හැදෙනවද කියලා බලන්නකො නිකමට කල්පනා කරලා හිතක් හදලා නැති මිනිස්සෙකුට ඒක ලේසියෙන් ගන්න බෑ. මොකද අර මනස දකින්න පුළුවන් වෙන්න ඕනි. ඒ වෙලාවේ හට ගන්න අර කෙලෙස් සහිත මනස. ඒක දැක්කොත් තමයි එයාට මේ දේවල් ගනිද්දි මිලදී ගනිද්දි රැස් කරද්දි කොයිකද ඕනි කොයිකද ඕනේ නැත්තේ කියලා එයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න නම් අර මනස දිහා බලන්න පුළුවන් පුරුද්ද හැදිලා තියෙන්න ඕනේ. එතකොට මෙහෙම වුණාම يعني මේ බඩු ප්‍රමාණය අඩු වුණාම දවසේ කාලසටහන කාර්යබහුල වෙන්නේ නැහැ. නිකමට බලන්න අපේ මිනිසුන්ට උදේ නැගිට්ටාම රෑ නිින්දට යනකම් එක පිම්මේ දුවනවා නිකමට රෙස්ට් කරන්න විවේක ගන්න වෙලාවක් තියනවද කියලා? නෑ. ඉතින් ඒ අර සර බඩු අඩු බඩු අඩු නැහැ. සරල පුරුදු නැහැ. ඒකට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා Tamanට තියෙන තියෙන ජීවිතයේ එදිනදා ගෙවද්දි සරල පුරුදු ටිකක් හදාගන්න. එතකොට දේවල් අඩු වුණාම සරල පුරුදු තිබුණාම ඔබ දේවල් ගැන තීන්දුව తీරන ගනිද්දි වෙහෙසක් නැහැ. දැන් මේ දේවල් ගොඩ ගහගත්තාම ඒ දේවල් සම්බන්ධයෙන් යම් යම් තීරණ ගන්න වෙනවනේ. එතකොට හරි වෙහෙසයි. ඇයි කීයක් දේවල් ගැන හිතන්නද බලන්න. එතකොට වෙහෙසයි. ඔබේ කැලෙන්ඩර් එකේ ඔබේ ඩයරියේ කරන්න තියෙන දේවල් පිරීලා තියෙනවා නම් බලන්න පොඩ්ඩක් පැත්තකට එලා මෙතන අත්‍යවශ්‍ය නැති දේවල් කොච්චර තියෙනවද කියලා. එතකොට ඒවා අයින් කරන්න. ඒවා අඩුණු තරමට ලේසි. එතකොට Tamanට අඩුණු තරමට එහෙම ලේසි වුණාම වෙහෙස එන්නේ නැහැ. ඒ හරහා Tamanට සැනසීම විවේක එනවා. ජීවිතේ නිකම්ම සරල වෙනවා. Tamanට මනස හදන්න විවේකීව කාලය ගත කරන්න වෙලාවක් එනවා. එතකොට මම මෙතෙන්ට පොඩි කෑල්ලක් එකතු කරනවා. මම කලිනුත් වීඩියෝ වල කියලා ඇති මේක මේ මම අඳුනන මෙහෙන් වහන්සේ කෙනෙකුට ලැබිච්ච අත්දැකීමක්. උන්වහන්සේ ඉන්න ආරාමේ ඉඳලා උන්වහන්සේගේ අම්මා බලන්න දවසක් උන්වහන්සේ බස් එකක ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ බස් එක ඔය තේ බොන්න හැම නවත්තනවනේ. තේ බොන්න නවත්තපු තැනක ඒක මුස්ලිම් පිරිමි කෙනෙක් ඉඳලා මේ කඩේට ගිහිල්ලා බිම් බෝතලයක් ගෙනහලා මේ උන්වහන්සේට පූජා කරලා පොඩ්ඩක් එහා පැත්තෙන් ඉඳගෙන කතාවට වැටුණලු. ඉතින් දහම ගැනත් කතාවට වැටිලා. ඒ වෙලේ එකපාරට කාරණයක් ඇදිලා ඇවිල්ලා තියෙනවා මේ සිංහලයාගේ තියෙන දියුණුව අඩුකම ගැන සහ මුස්ලිම් අයගේ දියුණුව ගැන. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු අතර මතයක් තියෙනවානේ මුස්ලිම් අයට බිස්නස් වර්ල්ඩ් එක ගිහිලා තියෙන්නේ කියලා. ඉතින් ඒකේනා ඒක පැහැදිලි කළාලු කොහොමද ඒක වෙලා තියෙන්නේ කියලා. එයා කිව්වලු මේන්නාංශ මුස්ලිම් අපි අපි මේ සිංහලයන්ට තියෙනවානේ සිංහල අලුත් අවුරුද්දක් කියලා එකක් දැන් පහුනේ. සිංහල අලුත් අවුරුදු මාසෙට ඒ මාසේ ඒ දවස් ටික ඉලක්ක කරලා එක මාසයක් මොකක් හරි ෂොප් එකක් ඕපන් කරොත් රෙදි හරි නැත්තම් කෑම හරි මොනවා හරි ඒ කාලෙට ගැලපෙන විදිහේ කඩයක් ඇරියොත් ඒ එක මාසයක් ඇතුළත මේ මිනිස්යාන්ට ලැබෙන ආදායම ඇති කිව්වලු ඒගොල්ලන්ට මුළු අවුරුද්දම ජීවත් වෙන්න. හැබැයි සිංහලයා මුළු අවුරුද්දෙම හම්බ කරපු සල්ලි අර එක මාසෙට නාස්ති කරනවා කවලු. හේතුව තමයි හේතුව විදිහට මේ මිනිස්සයා කියලා තියෙන්නේ සිංහලයට කිසිම දෙයක ඇතිවීමක් නැහැ. කන්න ගියත් සීමාව දන්නේ නැහැ කිව්වලු. රෙදි ගන්න ගියත් සීමාව දන්නේ නැහැ කිව්වලු. ගෙවල් දොරවල් හදන්න ගියත් සීමාව දන්නේ නැහැ කිව්වලු. ඒක ඇත්තයි මිනිස්සයා කියන එක. ඊට පස්සේ කෑ ගහනවා මුස්ලිම්මයි ව්‍යාපාරික ලෝකේ අල්ලලා කියලා. ඔව් ඒගොල්ලෝ අල්ලලා තියෙන සිංහලයාගේ තණ්හාව නිසා. සිංහලයාට ඇති කියන හැඟීම දැනෙන්නේ නැහැ. ඔබ ඔබේ මේ කහන ඔබ ඔබේ පපුවට තට්ටු කරලා අහන්නකො මොන තරම් කන්න ගියත් මේ අපි කන්නේ ජීවිතේ පවත්වන්න නෙමෙයි ජීවත් වෙන ජීවත් අපි කෑම කන්න ඕනේ ජීවිතේ පවත්ව ගන්නනේ. නෑ මේ අපේ මිනිස්සු ජීවත් වෙන්නේ කන්න. කන්නේ ජීවත් වෙන නෙමෙයි. අපේ මිනිස්සු ඇඳුමක් ගන්න ගියත් බලන්න ඔබේ කාමරවලට ගිහිලා චෙක් කරලා ඕමනාවකටද මේ ඇඳුම් අරන් තියෙන්නේ කියලා නෑ. තනිකර කෙලෙස් එකට වසඟ වෙලා අරන් තියෙන්නේ. අපේ සිංහලයා ගයක් හදන්න ගියාමයි මුස්ලිම් දෙමළ මිනිස්සු ගෙවල් හදන විදිහයි බලන්න. මේ මේ මේ මේ මානසිකත්වයේ ඇදෙන්නේ නැහැ හිතක් හැදුවේ නැත්තම්. ඒකයි මම මුලින්ම වීඩියෝ එකේදී කිව්වේ අපිට බලපෑම් කරන්න බෑ මේක තමයි හරිම කියලා. තම තමන් තමයි තේරුම් ගන්න ඕනේ මේකේ තියෙන වටිනාකම. ඉතින් මේකට මේ කියන විදිහට මේ අඩු භාණ්ඩු අඩු භාණ්ඩ ප්‍රමාණයකින් ජීවිතේ දවසේ දවසේ කරන්න තියෙන වැඩ කටයුතු ටික අඩු කරගන්නේ කොහොමද කියන එක ඔබම තේරුම් ගන්න ඕනේ අර අනවශ්‍ය වැඩ ටික අයින් කළා. ඒකට තමන් දිහා බලන්න, තමන්ගේ හිත දිහා බලන්න, තමන් මොනතරම් ලෝකෙ දිහා බලාගෙන තණ්හාවෙන්, පිස්සුවෙන්, මාන්නෙන්, ලොකුකමෙන් වැඩ ගොඩක් වැඩි කරගෙන තියනවාද කියලා. මේ ගොඩාක් ඔය තණ්හා දිට්ටි මාන මේ කෙලෙස් තුන නිසා තමයි මිනිසුන්ට සරල වෙන්න බැරි. ඕක තමයි පළවෙනි කාරණය. තමන්ගේ ජීවිතයට හදා ගන්න ඕනේ මිනිමලිස්ට් කෙනෙක් වෙන්න ඕන. ඊළඟ දෙවැනි කාරණය තමයි අපි හැම මිනිස්සෙකුටම ජීවත් වෙද්දී සම්බන්ධතාව ඕනේ. මේ සම්බන්ධතා මැනේජ් කරන එක තමයි ඊළඟ එක. ඒ කියන්නේ මේ ප්‍රේම සම්බන්ධතාව විතරක්ම නෙමෙයි. අපි තනි මිනිස්සෙක් හැටියට ගත්තොත් සමාජික ජීවත් වෙද්දී අපිට විවිධ පැතිකඩවල වලින් පුද්ගලයෝ සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා. ඉතින් අද ගොඩක් අය පෙළඹිලා ඉන්නේ Tamanට සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතා හොයාගන්න නෙමෙයි. හොඳට සල්ලි තියෙන, ලෝකෙට පේන්න, මට මෙච්චර ලොකු ෆෑන්ස්ලා ටිකක් ඉන්නවා කියලා පෙන්වන්න තමයි අද ගොඩක් අයට ඕන වෙලා තියෙන්නේ. විශේෂයෙන් මේ සෝෂල් මීඩියා account හරහා වෙන්නේ ඕක. ඔබම බලන්න ඔබේ Papuවට තට්ටු කරලා ඔබත් හොයන්නේ ඒක. Tamanට වටිනාකමක් ගන්න පුළුවන්. Tamanට යහපතක් වෙන අය නෙමෙයි හොයන්නේ. මෝඩයෝ හරි කමක් නෑ යාළුවනේ. සල්ලිනේ. එච්චරයි අපේ මිනිස්සු බලන්නේ. හරක් හරි කමක් නෑ ඔලු ගෙඩි මෙච්චරක් මගේ වටේ ඉන්නවා නම් ඒක තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. මේකට ගිහි පැවිදි දෙගොල්ලම අහුවෙලා තියෙනවා. ඒ නිසා ඔබට මේ සරල මිනිමලිස්ට් කෙනෙක් වෙන්න ඔබට ඕනි නම් ඔබ බලන්න ඕනේ ඔබ ආශ්‍රය කරන අය, ඔබ ළඟට ගන්න හදන අය මොන වගේ මයින්ඩ් සෙට් එකක් තියන අයද කියලා. ඇත්තටම මේ සාමකාමී සැහැල්ලු ජීවිතයක් ගෙවන අයට සම්බන්ධතා අඩුයි. අඩු සම්බන්ධතා ප්‍රමාණයක් තියෙන්නේ. විශේෂයෙන්ම මතයා ගන්න මේ මිනිමලිසම් කියන්නේ මේ බුදුදහමෙන් ව්‍යුත්පන්න වුණු මාතෘකාවක් කාරණයක් භාගතුන් වහන්සේගේ වචනෙන් කියනවා මේ කල්පේච ජීවිතය බලන සාසනෙත් උපරිම ඉහළම අල්පේචතාවයේ ඉන්නේ රහතන් වහන්සේ උන්වහන්සේලගේ පැවැත්ම බලන්නකෝ සම්බන්ත අඩුයි ආවත් Taman එක ගනුදෙනුවක් කරන්න ඒ ගනුදෙනු ඉවරුණු ගමන් ඒක ඉවරයි අපිට එතෙන්ට යන්න අමාරුයි නම් අපි ඉන්නේ ඊට පහළ මට්ටමේ නම් අපි දැනගන්නේ අපිට මොන විදිහටද අපි සම්බන්ධතාවයක් තියාගන්න ඕනේ අඩු ප්‍රමාණයක්. මොකද ගිහියෝ විදිහට විශේෂයෙන් මේ වහන්නේ ගිහි අය පැවිද්දොත් අහන වැඩි. එතකොට අපිට සීමිත සම්බන්ධතා ප්‍රමාණයක් තියන්න වෙනවා. ඒ තියෙන සම්බන්ධතා ටික මොන වගේ අයද කියලා බලන්න. ඔබට ඕනි ඔලු ගෙඩි ගන්නද නැත්නම් තමන්ගේ මේ කායිකව මානසිකව සෞඛ්‍ය සම්පන්නව ජීවිතය අරන් යන්න අවශ්‍ය කට්ටියක් දමල් ලං කරගන්න කියන එක ගැන ඔබ අවධානය දිය යුතුම වෙනවා. ඒ ගැන මම වැඩිපුර කතා කරන්නේ ඔබට අනිවාර්යෙන් අත්දැකීම් තියෙනවා වර්තමාන සමාජයේ යන රැල්ල. ඊට පස්සේ මේ මේවා තියාගෙන හිත හදන්න හැදුවත් මේ පිස්සු පිහාට වට කරගෙන හිත හදන්න හැදුවත් හදන්න බෑ. භාවනාවක් වැඩෙන්නේ ඉතින් ගොඩක් අය කියනවා භාවනා කරන්න පටන් ගත්තාම වටේ හිටපු ගොඩක් අය හැලෙනවා කියලා. ඕ හැලෙනවා. හේතුව මොකද අපේ මයින්ඩ් සෙට් එකට එයාලව මැච් වෙන්නේ නැහැ. එයාලටත් ඒක තේරෙන්න ගන්නවා. සබාධහමටත් දැනෙනවා. එතකොට ස්වභාවිකවම එයාලා අයින් වෙනවා. හේතු ඇතුවත් හැලෙනවා නැතුවත් හැලෙනවා. ඉතින් හිතා ගන්න යනකොට ඒකට පුරුදු වෙන්න සිද්ධ වෙනවා. සමහරු හිතන් ඉන්නේ මේ ලෞකික ජීවිතයේ ඉඳගෙනම නිවන් දකින්න පුළුවන් වෙයි. ලෞකික දේවල් කර කරම නිවන් යන එකක් තමයි වර්තමාන මිනිස්සු හොයන්නේ. එහෙම නෑ. මේක පාරවල් දෙකක්, අන්ත දෙකක්. ඔබ හිත හදනවා නම් ඔබ ලෝකෝත්තර පැත්තට නම් ඇදෙන්නේ. එතකොට ඊට සරිලන ජීවන රටාවක් ඔබ දන්නේත් නැතුව ඔබ වටපිටාවේ නිර්මාණය වෙනවා. ඉතින් ඒකට සාදර වුණොත් නිවන හම්බෙනවා. සාදර වෙන්නේ නෑනේ වර්තමානයේ අය. ගොඩාක් වෙලා තියෙන එක. එතකොට ආය ආපස්සට පයින්නවා. ඒ නිසා සරල ජීවිතයක් ගෙවන්න කැමති නම් ඔබට සිද්ධ වෙනවා මේ තමන් හදාගන්න සම්බන්ධතා මොන වගේද සෞඛ්‍ය සම්පන්නද නැද්ද කියලා බලන්න සිද්ධ වෙනවා. ඕක තමයි දෙවෙනි කාරණය. ඊළඟ තුන්වෙනි එක තමයි අපි හැමෝටම හැඟීම් කියලා જાතියක් තියෙනවනේ. සිතුවිලිම තමයි. ඉතින් මේ හැඟීම් බැලන්ස් කරගන්න දැනගන්න ඕනේ. සමබර කරන්න. මේක ගොඩාක් වර්තමානයේ අවුල් කරගෙන තියෙනවා. ඒ කියන්නේ අද මිනිසුන්ට මේ හැඟීම් කියන ඒවා නැතුවම බෑ වගේ. හැඟීම් කිව්වහම ඒක පොදු වචනයක්. දැන් මම හැඟීම් කිව්වහම එක එක්කෙනාට එක එක විදිහට තමයි මේක තේරෙනවා. ඇත්තේ විස්තර කරොත් අපි ගොඩාක් වෙලාවට මේ අනුන්ගේ කුණුත් Tamanගේ ඔලුවට දාගෙන විඳවන මානසිකත්වයක් තියෙනවනේ වර්තමානයේ. අනුන්ගේ දුක් ටිකත් තමන්ගේ ඇඟට අරගෙන දුක් ගන්නා රාලලා වෙලා. එතකොට විශේෂයෙන් මේක එන්නේ නිවුස් වලින් සෝෂල් මීඩියා වලින්. ඉතින් මිනිසුන්ගේ මනස වැඩිපුරම කැමති මේ හිත අවුස්සන හිත කෝප ගන්නන දුක ගේන නිවුස් වලට විඳවන අඬන අනේ අනිච්චං කියන නිවුස් වලට පුදුම ආසයි ඒ නිසා තමයි සෝෂල් මීඩියා වල නරක නිවුස් ට්‍රෙන්ඩ් වෙන්නේ නරක නිවුස් වලට මෙච්චරම ඉල්ලුමක් තියෙන එකයි බලන පත්තරයක් ගත්තත් ප්‍රවෘත්ති කිව්වත් ඒගොල්ලෝ වැඩිපුරම හයිලයිට් කරලා කියන්නේ දුකක් ගේන හිත රිදවන කකියවන නිවුස් එක හොඳ ඒවට තප්පරය දෙක කිව්වා ඉවරයි ඒවා අන්තිමට සමහර විට කියන්නේ මොකද ඒගොල්ලෝ දන්නවා විකුණන්න මේ මිනිස්යාන්ට විකුණන්න පුළුවන් වෙන්නේ මේ නිවුස් එක කියලා. එතකොට තමයි යාළගේ ආයතන නැගලා යන්නේ. අපේ මිනිස්සු දන්නේ නැහැ ඒක මුන් මේ දුක විකුණගෙන කන්නේ කියලා. ඉතින් අපි ඇය තරව හෝගාලා බලලා අනේ අනිච්චන් කියලා කමෙන්ට් කරනවා. ඒ හිතනවා ඒක එතනින් ඉවරයි කියලා. නෑ මේ මිනිසුන්ට තේරෙන්නේ මේ නිවුස් එක නිසා මේ නිසා අපේ ඔළුව කාබාසිනියා වෙනවා කියන්නේ. ඒ නිසා මේ අනුන්ගේ ප්‍රශ්න වලින් ගොදුරක් නොවි ඉන්න Taman දැනගන්න ඕනේ. ඒ නිසා මම කියන්නේ උනත් විශේෂයෙන් මේ පැවිද්දෝ මේ මේ විශේෂයෙන් කර්මස්ථානාචාර්යවරු මේ අනුන්ට උපදෙස් දෙන පැවිද්දෝ ඔක්කොටම කලින් පිස්සන් කොටුවට යන්න ඕනේ මොකද ඒ තරම් කුණු කන්දල් නෙන්නේ. ඔයකට අජාම් බ්‍රහ්මවංශෝ සාංශේ ලස්සන කතාවක් කියලා තිබුණා එක තැනක මේ ඔබේ ඩස්බින් එක හිල් කරලා තියන්න මතක ඇතුව යටින්. පැවිද්දන්ට මේ කියන්නේ. අනුන්ට උපදෙස් දෙන්න යන අයට මේ කියන්නේ ඩස්බින් එක යටින් හිල් කරලා තියන්න. මොකද මේක ඩස්බින් එකක් කියන්නේ කුණු වැටෙන එකක්නේ. ඒකට පැවිද්දෝ ළඟට අරගෙන එන්නේ ප්‍රශ්න කුණුනේ ඇත්තටම අරන් එන්නේ. එතකොට ඒක ඔටෝමැටිකලි මනසින් ඉරේස් වෙලා යන ඩිලීට් වෙන ඩස්බින් එකෙන් පල්ලට වැටෙන්නේ නැති හිලක් හදලා තිබුණ නැත්නම් ඔක්කොටම කලින් පිස්සු වෙනවා අපි. ඉතින් ඩස්බින් එක හදලා තිබුණ නැත්නම් ස්ට්‍රෙස් වෙනවා. ඒ නිසා අපේ ලොකු සාහසේ නිතරම කියන දෙයක් වර්තමානයේ ඉන්න කවුන්සලර්ස්ලා කියලා ඉන්නවනේ. ඒ කියන්නේ මේ ඔෆිෂියලි කවුන්සලින් දෙන අය. ඒගොල්ලෝ ඩිග්‍රී අරගෙන උපාධි කරලා කවුන්සලින් ගන්න අය. ඒගොල්ලෝ මනස හදලා නැහැ. මම ඒක හොඳටම කියනවා. කරපු අය ඇති මනස හදපු අය කලාතුරකින්. ඒගොල්ලෝ අර තියරි අනුව තමයි. තියරි අනුව ඩිග්‍රිය පාස් කළා. හරි මම දැන් කවුන්සලර් කෙනෙක් කියලා යනවා. ඔය හැම කවුන්සලර් කෙනෙක්ම සතියන්තේ එයාලා යනවා තව කවුන්සලර් කෙනෙක් ගාවට. එයාලත් නිදියන්නේ ටැබ්ලට් එකක් අරගෙන. ඇයි ඒ? එයාලා ඩස්බින් එක හිල් කළා නැහැ. හේතුව කවුන්සලර් කෙනෙක් වෙන්න උගන්නන තියරි පැත්තේ ඩස්බින් එක හිල් කරන එක කියලා දෙන්නේ ඒක කියලා දෙන්න බෑ මොකද ඒක තියෙන්නේ මනස හැදීමේදී. ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා නිකමට කවුන්සලර් කරන කෙනෙක්ගෙන් අහලා බලන්න ඒගොල්ලොත් යනවා හතිකට සැරයක් වෙන කවුන්සලර් කෙනෙක් ළඟට. නැත්තම් ඒගොල්ලොත් මානසික ලෙඩ වෙලා ඒගොල්ලන්ටත් නිින්ද යන්නේ නැහැ. ඒගොල්ලොත් නිදාගන්නේ පෙත්තක් බීලා. ඉතින් ඒ නිසා මේක වර්තමාන සමාජයටත් වෙලා නිින්ද නැති වෙන එක තමයි අන්තිමට වෙලා තියෙන්නේ. මොකද මේ Tamanට ආදරය කරන්න ඉගෙන ගන්න. මෙතනදී ඇත්තටම Tamanට ආදරය කරන්න ඉගෙන ගන්න ඕනේ. Tamanගේ මනසට මෙච්චරටම ඇයි රිදවන දුක් දෙන දේවල් ඔලුවට දාගන්නේ? අපි හොය හොයා යන්නේ ෆෝන් එක ගත්තාම දුක් කැලි ටිකම තමයි නිකමට බලන්න ওই දුක සහිත නිවුස් එකක් තිබ්බහම ඒකම ටග් ගාලා ක්ලික් කරලා ඒක තමයි ඔක්කොටම කලින් ඉවර කරන්නේ. ඒවට තියෙන views ප්‍රමාණය බලන්න. මනසට පොසිටිව් විදිහට කතා කරන එකට තියෙන views ප්‍රමාණය බලන්න. එතකොට හිතා ගන්න පුළුවන් නේද මිනිස්සු මේ දුක තලු මර මර කන්න කොච්චර ආසද කියලා. මොකද මේ දුක්ඛිත හැඟීමට මිනිස්සු ආසයි. ඒකට ප්‍රේම කරනවා. එහෙම වුණාම මේ සරල අල්පේච ජීවිතය ගෙවන්න බෑ. මන කියන්නේ මේ සරල ජීවිතයකට යන්නේ මනස නිදහස් සාමකාමීව තියාගන්න. අපි මේ අල්පේච්චකම කියලා හිතාගෙන ඉන්නේ මේ භෞතිකව විතරයි. නෑ මේක භෞතිකව නෙමෙයි මානසිකවත් මේ අල්පේච්චකම ගන්න ඕනේ. මිනිමලිසම් කියන්නේ එහෙම එකක්. මිනිමලිසම් කියන එකට සිංහල පරිවර්තන දීලා තියෙන්නේ අවමවාදය. අවමවාදය කිව්වම තේරෙන්නේ නැහැ නිකන් අඤ්ඤ කොරස් වගේනේ. අල්පේචතාවය. මේ අල්පේචතාවය කියන එක මේ භෞතිකව තියෙන දෙයක් විතරක් නෙමෙයි. හරියටම මේක සමබර වෙන්න මානසිකවත් එක තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔලුවට කුණු කන්දල් දාගෙන එතකොට විතර්ක වැඩි. හිතන දේවල් වැඩි. එතකොට අර පිස්ස පියාට ලං කරගන්න සිද්ධ වෙනවා. ඇයි මේක කියවන්න එපා කායෙක හරි. තලු මරමර. බලන්න ඔය වගේ නිවුස් එකක් රෑ ඔලුවට දාගෙන ඔෆිස් එකට ගිය ගමන් ඕක නෙමෙයිද කියලා කතා කරන්න ඇදලා ගන්න. ඉතින් අර වැඩ කරන එකෙන් දෙකෙන් පංගුවක් කාලය වැය කරන්න අරක කියවන්න. ඔෆිස් වල ඕක තමයි වෙන්නේ. ඊට පස්සේ කියනවා අනේ මෑනියෝ භාවනා කරන්න බෑ. ඊතර සිතුවිලි වැඩි, ප්‍රශ්න වැඩි. ඕව ඉතින් වැඩි තමයි. මොකද හිත පෝෂණය කරලා තියෙන එකනේ ඔබ ෆීඩ් කරලා තියෙන්නේ පැත්තේ තියෙ පැත්තේ එළියට එනවා. ඒ නිසා මේ හැඟීම් සමබර කරගන්න දැනගන්න. විශේෂයෙන් මේ ලෝකයේ තියෙන කුණු ඔලුවට දාගන්න ප්‍රමාණය අඩු කරගන්න. කුණු ගන්න ප්‍රමාණය අඩු කරගන්න. තමන්ට ආදරය කරන්න. ඇයි තමන්ව සැනසීමෙන් තියන්නේ තමන්ගේ ඉතරම් ඇයි ඒ හිතර මෙච්චර කුණු කන්දල් දාලා මේක කිලිටි කරන්නේ. මේක වණ කරන්නේ. මේක රිදවන්නේ. ඒ නිසා self love හරහා මේ quality එක හදා ගන්න පුළුවන්. ඉතින් තේරෙන වැතිනේ මෙතෙන්දිත් මේකට සිහිය ඕනි කියලා. කුණු නොසයා ඉන්න කුණු හොයන පෙරේතකම දකින්න ඕනිනේ. දැක්කහමනේ අපිට නොසෙයා ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ගැනත් ඔබ අවධානය දෙන්න ඕනි ඔබට මිනිමලිස්ට් කෙනෙක් වෙන්න ඕනි නම්. ඕක තමයි තුන්වෙනි කාරණය. ඊළඟ කාරණය හතර මට හිතන විදිහට ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මූල්‍යමය පැත්ත ගැන හිතන්න ඕනේ. මුදල් පැත්ත. ඉතින් මේකෙන් අදහස් කරන්නේ නෑ මේ අල්පේච්ච වෙනවා කියන්නේ සල්ලි නැතුවම ජීවත් වෙන්න ඕනි කියන එකක් නෙමෙයි මේ අදහස් කරන්නේ මේවා නුවණින් තේරුම් ගන්න. ඔබ නිකමට බලන්න ඔබේ හිතට තට්ටු කරලා ඔබ ඔය හැටි සල්ලි පස්සේ දුවන්නේ ලෝකෙට ඕනි විදිහට ජීවත් වෙන්නද නැත්නම් Tamanට ඕනි විදිහට ජීවත් වෙන්නද කියලා පොඩ්ඩක් බලන්න. පපුවට තට්ටු කරලා. අනුන් කරන ඒවා හරි කියලා හිතාගෙන ලෝකේ ප්‍රමෝට් කරන දේවල් හරි කියලා හිතාගෙන ලෝකෙ තියෙන වෙළඳ ආයතනවල කූට උපක්‍රම හරි කියලා හිතාගෙන ඒගොල්ලෝ ඇඩ් විදිහට දාලා අපිව අපේ මනස අවුස්සලා ඒගොල්ලෝ කියන දේ හරි කියලා හිතාගෙන ඒ මෝඩකම් කරන්න තමයි ඔබ ඔය තරම්ම සල්ලි පස්සේ දුවන්නේ. තමන්ගේ ජීවිතයට වටිනාකමක් නැති සතුටක් සැනසීමක් නැති අනවශ්‍ය මෝඩ දේවල් වලට මුදල් වියදම් කරන එක නැවැත්තුවම ඔබ ඔය හොයන මුදල් ටික ඇත්තටම හොඳටම ඇති ජීවත් වෙන්න. ඇත්තටම මම දැකපු දෙයක් ලංකාවේ ලංකාවේ මිනිස්සු මේ තියෙන ආදායම මේ ලැබෙන මේ තියෙන පරිසරයේ හොඳටම ප්‍රමාණවත් සැනසීමෙන් සතුටින් ජීවත් වෙන්න මේගොල්ලන්ට මේ ලෝකෙට ඕනි විදියට අර වෙළඳ සමාගම් විකුණගෙන කන ඇඩ් එකට අනුව ජීවත් වෙන්න අමුතු පුම්බගත් ජීවිතයක් පෙන්වන්න යන හින්දා තමයි මිනිසුන්ට මෙච්චරම සල්ලි ඕනි වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතයට ඕන් නැති ඒවා දහස් ගාණක් පුරවගෙන පීඩා විඳිනවට වැඩිය තේරුමක් තියෙන එක දෙයක් කරලා සැනසීමෙන් ඉන්න එක හොඳයි කියලා ඔබට තේරෙන්න ඕනේ. සරල ජීවිතයක් කියන්නේ එහෙම එකක්. ඒ නිසා ඔබ මූල්‍යමය පැත්ත ගැන අවධානය දෙන්න ඔබ ওই තරම් සල්ලි පස්සේ දුවන්නේ ඇයි කියලා චුට්ටක් කතා කතා කරන්න ඔබ හිතත් එක්ක ඔබට ලැබෙන ආදායම හරියට මැනේජ් කරනවා නම් අත්‍යවශ්‍ය දේට මැනේජ් කරනවා නම් ওই තියෙන ටික හොඳටම ඇති. පස්වෙනි එක තමයි අර්ථවත් ප්‍රයෝජනවත් වැඩ කරන එක. ඒ කියන්නේ මේ සරල ජීවිතයක් කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඒ ජීවිතේ නිසා ඔබට සාමකාමී සතුටක් ගෙනහලා දෙන්න ඕනේ. ඒ පැවැත්ම නිසා. ඒ සාමකාමී සතුටක් ගෙනහලා දෙන දේවල් වලට කාලය, ධනය, ශ්‍රමය මේවා ආයෝජනය කරන එකට තමයි මේ සරල ජීවිතයක් කියලා කියන්නේ. සාමකාමී සතුටක් ගෙනහලා දෙන දේවල් වලට තමයි ඒවා වැය කරන්නේ. ඒ කියන්නේ මේ අනිත් හැමෝම කරන හින්දාවත් නැත්තම් ට්‍රෙන්ඩ් වෙලා තියෙන හින්දාවත් කරන නිසා නෙමෙයි. ඇත්තටම Tamanට ප්‍රයෝජනවත් වැදගත් දේවල් කරන එක තමයි මේ කතා කරන්නේ. කලින් කතා කරපු කරුණු වලට සමානව අනුයාතව යන එකක්. හැබැයි මම මෙතෙන්දි පුංචි කාරණයක් කියනවා මේ ට්‍රෙන්ඩින් කියන එක ගැන. මතක තියාගන්න ලෝකේ බුද්ධිමත්. ඒ කියන්නේ මේ ධර්මය කියන එක හරියට තේරුණු ප්‍රඥාවන්ත මිනිස්සු ඉන්නේ අල්පයයි. වැඩි පිරිස ඉන්නේ ප්‍රඥාව අඩු, කෙලෙස් වසඟ වෙච්චි, මෝඩකම් කරන මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් අපි ලොකු සාංශය මේකට කියනවා යම් කිසි තැනකට සූ ගාලා සෙනග ඇදෙනවා නම් එතන ධර්මයක් නෑ ධර්මය වගේ එකක් තියෙන්නේ. ඇත්තටම ධර්මයේ තියෙන තැනට ඉන්නේ සෙනග අඩුවෙන්. ඒ නිසා අඩු අඩු සෙනග ප්‍රමාණයක් යම් තැනක ඉන්නවනම් අන්න එතන හරි දෙයක්, වටින දෙයක්, නිවැරදි දෙයක් ධර්මයක් තියෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? මේ ඒක නිවැරදි වෙන්නේ ඇයි? ලෝකෙ වැඩිපුර ඉන්නේ ප්‍රඥාවන්තයෝ නෙමෙයි. එතකොට ඔබ හිතනවාද දැන් ට්‍රෙන්ඩ් වෙනවා කියලා කියන්නේ යම්කිසි ශේෂ්ත්‍රයක ඉහළටම යනවා කියන එකනේ. එතකොට යමක් ට්‍රෙන්ඩ් වෙනවා නම් මේ ලෝකේ වැඩිපුර ඉන්නේ මෝඩයෝ නම්. එහෙනම් ට්‍රෙන්ඩ් වෙනවා ඇත්තේ හොඳ දෙයද නරක දෙයද? මොකද ට්‍රෙන්ඩින් වෙනවා කියන්නේ යමක් ට්‍රෙන්ඩ් වෙනවා කියන්නේ ඒක පස්සේ ඉන්නේ ඇත්තම මෝඩයෝ රැලක්. ඒ කියන්නේ මේ ට්‍රෙන්ඩින් වෙන දේවල් අර්ථයක් තියෙන දේවල් නෙමෙයි ඇත්තටම. අනර්ථවත් දේවල් ප්‍රයෝජනයක් නැති දේවල් තමයි ලෝකේ ට්‍රෙන්ඩ් වෙන්නේ. මොකද ට්‍රෙන්ඩින් එකක් හැදෙන්නේ පිරිස වැඩි වුණාම. ඒතර ලෝකේ ඉන්නේ වැඩිපුර ප්‍රඥාවන්තයෝ නෙමෙයි මෝඩයෝ නම් අර පිරිස වැඩි තැනකට රැස් වෙන්නේ ඇත්තටම ප්‍රඥාව පොඩ්ඩක් අඩු අය. එතෙන්ට යන්නේ මොකක් හරි දෙයක් අල්ලලා මොකක් හරි දැනකින් අල්ලලා. ඒ නිසා මම මේ වතාවේ මේ මේ විවේකයට යන්න කලින් ලොකු සාංශේ මුණ ගැහුණාම කිව්වා මෑනියෝ මේ ලංකාවේ තමයි මේ ඕනිම පෙම් කෙලියක් කෙලින්න පුළුවන් මොකද මේ මිනිස්සු මේ මතු පිට කාරණයට අහු වෙනවා. ඉතින් මේ දැන් මම ගියේ ඇත්තටම බුරුමෙට. එතකොට එහෙ එහෙම කරන්න බෑ මේ ධර්මයේ සම්බන්ධයෙන්. දහම පැත්තෙන් කතා කරනකොට තමයි ඒ කාරණේ කිව්වේ. බුරුමේ එහෙම අහලකටවත් ලං කරන්න බෑ එහෙම අනවශ්‍ය දේවල්. ලංකාවේ තමයි මේ ඕනි පෙම් කෙලියක් කරන්න පුළුවන් කියලා කිව්වා. ඇයි අපේ මිනිස්සු මේ මතු පිට ආටෝපි විතරයි බලන්නේ? මේක ගැඹුර බලන්න ඇතුළට ගිහිල්ලා. මේක ප්‍රයෝජනවත් දෙයක්ද මේක අර්ථවත් දෙයක්ද කියලා. ඒ නිසා ලෝකේ ට්‍රෙන්ඩ් වෙනවා කියන්නේ යමක් ඇත්තටම එතන තියෙන බොරුවක් නැත්තම් ප්‍රයෝජනවත් නැති අනර්ථවත් දේවල් තමයි එතන තියෙන්නේ. රැලි හැදෙන්නේ එහෙමයි. රැලි හැදෙන්නේ මෝඩයන්ගෙන් කියලා මතක තියාගන්න. ප්‍රඥාවන්තයන්ගෙන් රැලි හැදෙන්නේ මොකද ප්‍රඥාවන්තයෝ ලෝකේ සීමිතයි. ඒගොල්ලෝ රැස් වෙලා ඉන්නවනම් සීමිත පිරිසයි එතන ඉන්නේ. අන්න එතනනම් අර්ථවත් දෙයක්, ප්‍රයෝජනවත් දෙයක්, ධර්මයක්, සත්‍ය දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ ට්‍රෙන්ඩින් කියන ප්‍රශ්නේ නිසා අපේ මිනිස්සු අර පිරිස අඩු තැනට යන්නේ නැහැ. මොකද අපේ මිනිස්සුන්ගේ ඔළුවේ වැඩ කරන්නේ පිරිස අඩුයි නම් හරි දේ තියෙන්න බෑ කියලා නෑ මිනිස්සු හිතන්නේ. ට්‍රෙන්ඩ් වෙන්නේ නැත්නම් එතන හොඳ දෙයක් නෑ කියන එක තමයි ඔළුවට ගිහින් තියෙන්නේ. ඒ තරම්ම අපේ සමාජය විකෘති කරගෙන තියෙන්නේ. ඒ නිසා নিকමට හොයලා බලන්න ලෝකේ හොඳම දේවල් තියෙන ලංකාව විතරක් නෙමෙයි පිට රටවල පවා මේ හොඳම අර්ථවත් දේවල් දෙන channel වලට views තියෙන්නේ කොච්චර අඩුවෙන්ද කියලා. ඉතාම අඩුවෙන් තියෙන්නේ. ඕන් නැති කුණු කන්දල් තියෙනවානේ. බලන්න ඒවට views තියෙන තරම්. දිව්‍ය ලෝකේ යන හැටි, සංසාරගත ප්‍රේමවන්තයා ප්‍රේමවන්ති හොයාගන්න හැටි බලන්න ඒවට තියෙන views. සංසාරගත ප්‍රේමවන්තයා ප්‍රේමවන්ති හොයාගත්තත් දුක ඉවර වෙනවද? ඒ ඒ මනුස්සයන් මැරෙනවනේ. ඒකට මූණ දෙන හැටි කියලා දෙන්නේ සංසාරගත ප්‍රේමවන්තයා හොයාගන්න හැටි කියලා දෙන්නේ. හරියට අමරණීයයි කියලා ඉතින්. ඉතින් මිනිස්සු ඒ ඒ ඒ ලණුව කාලා ඒක හොයාගෙන යනවා. හම්බෙච්ච එකා එක්ක සතුටින් ඉන්න විදිහ ඉගෙන ගන්නවා නෙමෙයි. ඔන්නෝම දේවල් තමයි ලෝකේ තියෙන්නේ ට්‍රෙන්ඩ් වෙන්නේ නිසා ඔබ ජීවිතේට අර්ථයක් ඇති ප්‍රයෝජනවත් දේවල් එහෙම වැඩ වැඩ කරන්න පුරුද්ද හදාගන්න වෙනවා ඔබට මිනිමලිස්ට් කෙනෙක් වෙනවා නම් මොකද <clears throat> අල්පේච්ඡ ජීවිතයක් එනවා එතකොට මොකද මේ අර්ථවත් දේවල් ප්‍රයෝජනවත් දේවල් වැඩි සංකර නැහැ. ඒවට පිරිස නැහැ. ඒවා සීමිත ප්‍රමාණයේ තියෙන. එතකොට නිකම්ම ජීවිතේ සරල වෙනවා සැහැල්ලු වෙනවා. අපේ ජීවිතේ සංකීර්ණ වෙනවා නම් සරල නැත්තම් මිනිමලිස්ට් වෙන්න බෑ කියන්නේ ඕන නැති දේවල් ප්‍රයෝජනයක් නැති දේවල් තමයි ජීවිතයට ගොඩ ගහගෙන තියෙන්නේ. ඕක ගැන ඔබට සැලකිලිමත් වෙන්න වෙනවා. ඔබට මිනිමලිස්ට් වෙන්න ඕන නම්. ඊළඟ කාරණය හයවෙනි එක ඒ කියන්නේ සෞඛ්‍ය. සෞඛ්‍ය ගැන ඔබට හිතන්න වෙනවා මිනිමලිස්ට් කෙනෙක් වෙනවා නම් අල්පේච ජීවිතයක් ගැන හිතනවා නම් මොකද මේ සරල ජීවන රටාවක් තියන අයට කොහොමත් හොඳ සෞඛ්‍යයක් තියෙනවා. මේ කියන්නේ මේ නොමැරී ඉන්න දඟලනවා නෙමෙයි, ලෙඩ නොවීම ඉන්න දඟලනවා නෙමෙයි. ඒක අපිට නවත්තන්න බෑ. හැබැයි අපිට මේ නිරෝගීව ඉන්න සැහැල්ලුවෙන් ඉන්න හැකියාව තියෙද්දිත් ඒක පැහැර හැරලා පස්සේ හම්බ කරපු සේසතේම වියදම් කරන්න සිද්ධ වෙන විදිහට ලෙඩ හදා ගන්නවට වැඩිය පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙන එක වඩා හොඳයි. ඒ කියන්නේ අපි ලොකු සංසය කියන්නේ වෙදකමට වැඩිය හෙදකම හොඳයි. හෙදකම කියන්නේ පරිස්සම් වෙන එක ලෙඩ වලින් වෙදකම කියන්නේ ලෙඩ හැදුනට පස්සේ වෙදකම් කරන එක. එතකොට මේ සරල නොවන අයට අල්පේච්ච නොවන අයට මේක ගැන හිතන්න හරි අමාරුයි. බලන්න නිකමට ඒගොල්ලන්ට හොඳ විවේකයක් නැහැ. හරියාකාර නිින්දක් නැහැ. අද මිනිසුන්ට ඒක කරන්න බැරි වෙලා තියෙනවා. මොකද ඒවට මුල් තැන දෙන්නේ නැති දෙන්න බැරි විදිහට අපේ මිනිස්සු අනවශ්‍ය විදිහට දේවල් වලට පැටලිලා. ඉතින් මේ විවේකයක් ගන්න, හොඳට නිින්දක් එන්න, ඒ වගේ දේවල් වලට මුල් තැන දුන්නොත් ඇත්තටම සෞඛ්‍ය රැකෙනවා. සෞඛ්‍ය සම්පන්න අඩු ගානේ සෞඛ්‍ය සම්පන්න කෑම වේලක්වත් අද අපේ මිනිස්සු කන්නේ නැහනේ වහනේ කන්නේ. කොච්චර අවාසනාවක්ද කියනවනම් මිනිස්සු සල්ලි හම්බ කරන අයනේ. හම්බ කරලා Tamanට කැමති දේ ගන්න පුළුවන් අයනේ. ඉතින් මේගොල්ලෝ මේ සල්ලි හම්බ කරලා Tamanටම කැමති දේ ගන්න අවස්ථාව තියෙද්දිත් වහා තමයි සල්ලි දීලා අරගෙනත් කන්නේ. දැන් පැවිද්දන්ට නම් කරන්න දෙයක් නැහැ දෙන දේ කන්න වෙනවනේ. එතකොට දෙන දේත් අපිට තෝරලා බෙරලා කන්න වෙන්නේ. දැන් ගිහියන්ට සල්ලි දීලා ගෙනහැල්ලා කන්නේ වහා. සෞඛ්‍ය සම්පන්න කෑම වේලක් හදාගන්නේ නැහැ. එතකොට අපේ දැනට වර්තමාන මිනිසු මේ කරන වැඩවලින් මිනිසුන්ගේ ඇඟ ව්‍යායාමයට ලක් වෙන්නේ නැහැ. එතකොට ලෙඩ වෙනවා. එහෙනම් ඉතින් පොඩ්ඩක් හිතට සැනසීමක් සතුටක් සැහැල්ලුවක් යන විදිහට ව්‍යායාම ටිකක් කරන්න දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ වර්තමානයේ රැලි රැලි හැදිලා තියෙනවනේ මෝඩ විදිහට සිරුර විවිධ හැඩවලට හදාගන්න. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ශරීරයේ හැඩ හදාගන්න එකක් නෙමෙයි සෞඛ්‍ය වෙනුවෙන්. ඉතින් මේ ඇඟ හදා ගන්න නෙමෙයි සෞඛ්‍ය වෙනුවෙන් යම් යම් ව්‍යායාම ටිකක් කරන්න වෙනවා. මොකද දිනදා කරන වැඩ වලින් ඇඟ ව්‍යායාමයට ලක් වෙන්නේ නැතිනම්. ඉතින් කෑම ගැනත් ඒ විදිහට හිතන්න වෙනවා. ඒ විදිහට මම වෙනම ප්ලේලිස්ට් එකක් හදලා ඇති සෞඛ්‍ය සහ අධ්‍යාත්මය සම්බන්ධ වෙන හැටි ගැන. මේ අධ්‍යාත්මික මග යනවා නම් සරල ජීවිතයක් ගෙවනවා නම් ඇත්තටම සෞඛ්‍ය ගැන හිතන්න වෙනවා. එතකොට හොඳ සෞඛ්‍යමය පුරුදු හදා ගන්න ඕනේ. හොඳ නිින්දක්, විවේකයක්, කැම රටාවන් හැමදේම පරිසරය හිතන්න වෙනවා. ඉතින් ඔබට සරල අල්පේච්ච ජීවිතයක් ඕනි නම් සෞඛ්‍ය ගැනත් ඔබට හිතන්න වෙනවා. ඊළඟ කාරණේ තමයි මේ වර්තමානයේ තාක්ෂණය සහ සෝෂල් මීඩියා. ඉතින් ඔබට මේකත් එක්ක අඩුවෙන් කාලය ගත කරන්න සිද්ධ වෙනවා. සෝෂල් මීඩියා වලට තියෙන ඇබ්බැහිය අඩු කරලා පුළුවන් තරම් ස්වභාවික පැවැත්මත් එක්ක ජීවිතේ අනිකුත් දේවල් වෙනුවෙන් කාලය ගත කරන්න ඔබට සිද්ධ වෙනවා. එහෙම වුණොත් තමයි මේ අල්පේච ජීවිතයට එන්න පුළුවන් වෙන්නේ. මේ සංකර වුණු ඩිජිටල් වුණු ලෝකයෙන් ඔබට ටිකක් අයින් වෙන්න වෙනවා. ඒක ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ ඔබට තේරෙනවා ඇති ෆෝන් වලට ඇබ්බැහි වුණාම මේ දේවල් වලට ඇඩික්ට් වුණාම ඒක ඇත්තටම සරල ජීවිතයකට සෑහෙන බාධාවක්. අල්පේච්ඡ ජීවිතයට සම්බන්ධ වුණු කෙනා ගොඩාක් වෙලාවට සබාධහමත් එක්ක පරිසරයත් එක්ක සම්බන්ධව ඉන්නේ. සෝෂල් මීඩියා වලින් ගොඩාක් අයින් වෙනවා. ඒක තමයි ඊළඟ කාරණය. ඊළඟ එක තමයි ඔබට සිද්ධ වෙනවා සෑහෙන තද දැඩි තීන්දුව తీරන ගන්න. තද දැඩි පියවරවල් ජීවිතයට එකතු කරගන්න සිද්ධ වෙනවා. මොකද මේ ජීවිතයේ අර්ථය හොයාගෙන යන කෙනෙක් නම් ඔය කියන දේවල් කරන්න නම් ටිකක් දැඩි හිතක් තියෙන්න ඕනේ. ඔය කියපු කාරණා කරන්න නම් තද බල දැඩි හිතක් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට බරපතල තීරණ ගන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම පොඩ්ඩක් ශක්තියක් තියෙන්න ඕනේ. මැරෙන්න යද්දී මම මෙතුවක්කල් ජීවත් වුණා කියලා හිතුවට ජීවත් වෙලා නෑනේ කියලා හිතෙනවා නම් මැරෙන්න යන මොහොතේ. අන්න එහෙම මනසක් ඇති නොවන විදිහට වැඩ කරන්න සිද්ධ වෙනවා. මොකද ගොඩාක් අය මැරෙන්න යද්දී සහලවලා බය වෙලා මැරෙන්නේ ඔය හේතුව නිසා ජීවත් වුණාට ජීවත් වෙලා නැහැ. ඉතින් එහෙම නොවි මේ ජීවිතේ වින්දා කියන මානසිකත්වයේ එන්නේ මේ සරල ජීවිතයකට ආපු කෙනෙක්. ඉතින් ඒ නිසා ඔබට පොඩ්ඩක් තද බල දැඩි තීරණ තීන්දු පියවරවල් ගන්න පුරුද්දක් හදා ගන්න වෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. අන්තිම කාරණේ තමයි තමන්ගේ මයින්ඩ් සෙට් එක හදාගන්න එක තමන්ගේ දැක්ම හදාගන්න එක මේක තමයි වැදගත් වෙන්නේ ඔය ඔක්කොටම මොකද ඔය කලින් කියපු සියලුම කාරණා එකතු වෙන්නේ මෙතෙන්ට. මොකද මේ ඒ කියන සියලුම කාරණා කරන්න නම් Tamange දැක්ම වෙනස් වෙලා තියෙන්න ඕනේ. ඇයි අපි සරල පරිසරයකට යන්න ඕනි කියන එක යාට දැනෙන්න ඕනි, තේරෙන්න ඕනි. ඇයි අපි සරලව ජීවත් වෙන්න ඕනි? ඇයි අපි මිනිස්සු ආශ්‍රය කරද්දි මේ විදියට තේරුම් ගන්න ඕනි අඩු අඩු පිරිසක් ආශ්‍රය කරන්න ඕනි ඇයි ඇයි අපි සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ? හිතට සතුටක් අර්ථයක් ගේන දේවල් කරන්න ඕනි ඇයි? මෙන්න මේ දේවල් ගැන හිතන්න පුළුවන් විදිහේ මයින්ඩ්සෙට් එකක් Tamanට තියෙන්න ඕනේ. එහෙම දැක්මක් Tamanට තිබ්බොත් තමයි මේවා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඇයි අපි සීමාවල් දාගන්න ඕනි මිනිස්සු ආශ්‍රය කරද්දී අපි කරන්න ඕනි මොනවද නොකරන්න ඕනි මොනවද කියලා තේරෙන්නේ එතකොට එතකොට තමන්ගේ මේ පෞද්ගලික මත තමන් දරන පෞද්ගලික විශ්වාසයන් තමන්ගේ ඒ දැක්ම මත තමයි මේක තීරණය වෙන්නේ. තමන් මේ වෙනකොට විශ්වාස කරන දේවල් තමන් දන්න දේවල් ඒ අනුව තමයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේක හැදෙන්න නම් මේ මයින්ඩ්සෙට් එක හැදෙන්න නම් මේ දැක්ම නිවැරදි වෙන්න නම් ඔබට වර්තමාන මොහොතේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ හරහා තමයි ඔබට යථාර්ථය දකින්න පුළුවන් වෙන්නේ. මොකද යථාර්ථය කියන එක තියෙන්නේ මේ මොහොතේ. ඉතින් ඒකට සිහිය ඕනේ. මේ මොහොතේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඔබට මේ මොහොතේ විඳින්න සිද්ධ වෙනවා. මේ මොහොතේ ඉන්න සිද්ධ වෙනවා. සරලව කිව්වොත් හිත හදාන්න සිද්ධ වෙනවා ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව. එතකොට තමයි ඔබේ දැක්ම වෙනස් වෙන්නේ ඔබේ මයින්ඩ් සෙට් එක වෙනස් වෙන්නේ ඒ අනුව ඒක අනුව තමයි ඔය ඉහතින් කියපු කාරණා ඇයි කරන්න ඕනේ ඇයි නොකරන්න ඕනේ කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔක තමයි අන්තිම කාරණය. ඉතින් මේ කාරණා ටික තමයි මට කියන්න ඕනේ මොකද මම channel එක හරහා කතා කරන්න හිතක් හැදීම සම්බන්ධයෙන් ජීවිතයට කියන්නේ ජීවිතයක් ජීවත් කරවද්දී අත්‍යවශ්‍ය ප්‍රධානම කාරණේ හිත ඇදීම හිත හදපු කෙනෙකුට තමයි ජීවිතය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. නිවනට මෙහා දේවල් ළඟා කරගන්න උනත් නිවන් දකින්න උනත් ඔබට හිත හදාන්න සිද්ධ වෙනවා. <clears throat> ඉතින් හිත හදපු කෙනෙකුට මේ කියන සරල ජීවිතය අත්‍යවශ්‍යයි හිත හදන කෙනෙකුට. මේකේ තමයි සැනසීම තියෙන්නේ කියලා සමහර මම අන්තවාදීව කියනවත් දන්නේ නමුත් මේක පුදුම සහනදායි ජීවිතයක්. මොකද අද ලෝකේ පුරාම අය මේ ජීවිතය හොයාගෙන යනවා. ඉතින් මං හිතනවා අද කාරණා ටික ඔබට සෑහෙන වැදගත් වෙයි කියලා ඔබත් අධ්‍යාත්මය සොයාගෙන යන කෙනෙක් නම් අපි ඊළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙමු. තෙරුවන් සරණයි.